සියලු දෙනාටම තෙරුවන් සරණයි කෞරුණී ස්වාමීන් වහන්සේ සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ විහාර සමාගම සොසයිටි එකේ දෙවෙනි දවසේ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් බොහෝ විට අපි ඊයේ ගත කරපු කාලසටහනට සමානුපාතිකව තමයි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙසේ නමුත් අද අලුතින් පැමිණිච්ච නිසා ඒ හඳුන්වා දීමේ වැඩපිළිවෙල සිල් සමාදන් කිරීම ආදී දේවල් සඳහා සුළු වේලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සියල්ලේ ආරම්භයේ වශයෙන් සිල් දනාම පෝසතාඨාංග සීලයේ පිළිපීම සඳහායි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අටසිල් සමාදන් වීම කැමැති සියලුම පින්වතුන් নমස්කාරය කියනවා. ධම් සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි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 පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 සරණේන සද්ධින් උපෝසත අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං දැයි අපි අද දවසත් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම සතිපට්ඨාන කෘත්‍ය සඳහා නැත්නම් සතිය තහවුරු කර ගැනීම කටයුත්ත සඳහා ඉතින් අපි ඒ තවමත් තහවුරු වෙච්ච නැති, තවමත් හඳුනාගත්තේ නැති, ඒ සතිය හඳුනා ගැනීම සඳහා තහවුරු කර ගැනීම සඳහා දවස ඇතුළත ක්‍රම තුනකට ආකාර තුනකට ඒ සතිය ජීවිතේ සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. එකක් තමයි අපි මේ ඉඳගෙන කරන භාවනාව, පරියන්ක භාවනාව වශයෙන් සීල වැඩ බහා තබලා ඒ සඳහාම කාලය අරගෙන සතිය වඩන ඒ ක්‍රමය පටන් ගන්නවා. ඊගාවට ඒක සඳහාම වෙලාව වෙන් කළත් අර ඉඳගෙන ඉඳීමේදී ඇති වෙන අපහසුකම් නැස් කිරීම සඳහා අපි එහාට මෙහාට ඇවිදින ගමන් ඒ ඇවිදින කටයුත්තේ ඇවිදින ක්‍රියාවේ පියවර තැබීමේ සතිය පිටවන සක්මන් භාවනාව අපි පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරමැද අපිට මේ වාගේ භාවනා ජීවිතයක කලේතු අනිකුත් කුතුමහත් කටයුතු කරනකොට ඒ ඒ කටයුත්තේදී සතිය පිහිටවීම කියන තුන්වෙනි එකත් අපි සමාන වටිනාකමකින් සාදරකමකින් කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා අපේ දවසේ ඉඳගෙන කරන පරියන්ක භාවනාව පරියන්ක භාවනාව වශයෙන් සතිය පිහිටීම සක්මන් භාවනාව වශයෙන් සතිය පිහිටීම සහ එදිනෙදා දෛනික කටයුතු කරනකොට සතිය පිහිටීම වශයෙන් තුනට කඩන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එක එකනාට තම තමන්ගේ රුචිකත් අනුව බොහෝ දෙනෙකුට පරියන්ක භාවනා රුචි වෙනවා. නමුත් සමහර වෙලාවට සමහර අත්තන්ට සක්මන් භාවනාවෙන් පටන් අරගන්න ඇත්තොත් තියෙනවා. ඉතින් දෙකම එහෙම වුණාට අපි gedara dore කටයුතු වලට නැවතත් සාමාන්‍ය ජීවිතයට ගියාම බොහෝ විට උදව් වෙන්නේ අර එකිනෙදා කටයුතු කරනකොට නිස්සද්දව නැවතිල්ලේ සතිය පිහිටීමේ පුහුණුව. ඉතින් මේ තුනම ඒ නිසා සමාන වකිනාකමකින් සමාන ආගයකින් ආඩම්බරකින් කරන එකයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි මේ ලැබිච්ච මේ සීතල අවස්ථාව දවසේ ආරම්භය පරියංක භාවනාවකට එහෙම නැත්නම් මේ ඉඳගෙන කරන භාවනාවකට යොමු කරවන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ උපදේශ පන්තියත් එක්කම අපි භාවනාවට පිවිසෙන්න බලාපොරොත්තු වෙන නිසා සෑම දිනම තමන්ගේ පැයක පමණ පරියන්කකටයි මේ යන්නේ කියන <clears throat> හිත සකස් කරගෙන මේ පැයක් පමණ පහසුවෙන් වාඩි වෙලා ඉන්න පුළුවන් ඉරියව්ව සකස් කරගන්න. ඉඳගෙන ඉන්න ආසනයේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි බලි ගහනවා කියන කාර්යයෙන් වලින් කියන්නේ. ඒ නිසා හොඳට <clears throat> ඉරියව්වට හරි බලි ගහන්න ඕනේ සකස් වෙන්න ඕනේ. ඉතින් සකස් වීම සඳහා බද්ධ පරියන්කය නැත්නම් අර්ථ පරියන්කය නැත්නම් සුඛාසනේ වීරාසනේ වගේ දෙයක් කිසිම බාහිර උපකරණ මොනවාක්වත් නැතුව ගන්න පුළුවන් නිසා හුඟාත්ම ගැළපෙන ගතියක් තියෙනවා. නමුත් ඒක කාලයක් පුරුදු කරාට පස්සේ තමයි කෙනෙකුට ඒ විදිහේ ආදර්ශවත් භාවනා පරියන්කයකට යන්න පුළුවන්. ඉතින් ඒක වචනෙන් එහෙම මතක් කරාට ඒකට යන්න බැරි වුණයි කියලා කියන්නේ භාවනා කරන්න සුසුසුක් කියලා හිතන්නේ නරකයි. නමුත් අපි විදිහට භාවනා කරගෙන කරගෙන යනකොට මතක තියාගන්න ඕනේ අපි පුළුවන් තරම් බාහිර දේවල් වලින් අයින් වෙලා තනි කරම පොළවේ බිම වාඩි වෙන්න පුළුවන් තත්ත්වයට හදාගත්තොත් ඒක කායික වශයෙන් උදව්වක් වෙනවා. යෝග ව්‍යායාමකුත් වෙනවා. ඒ සර්වඥාන්සේගේ පිළිලෝදියා බලනකොට අපිට පේනවා ඒක කිසිසේත්ම කලින් සූදානම් වෙච්ච තැනක නෙවෙයි ඕනම තැනක කියලා වාඩි වෙච්චාම වාඩි වෙන්න පුළුවන්. ඕකට කියන්නේ ආර්ය ආසනය කියලා. ආර්ය ආසනය කියලා කියන්නේ කිසිම බාහිර මොනවාක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. තියෙනවා නම් වැඩි වුණොත් ළඟ තියෙන දිසක් මේ මැරිලා ගිය දිරලා ගිය පිටුරු වගේ තනකොළ ටිකක් තියෙනවා නම් එච්චරයි. ඒක එලාගත්ත මේ වාඩි වෙනවා. ඒ වගේ ස්වාධීනත්වයක් තියෙනවා. නමුත් මේ වගේ වෙලාවක අපි මේ වගේ දෙයක් මේ දර්ශීය වශයෙන් ගත්තට ඒක එහෙමම විය යුතුයි කියලා දැඩි මතධාරී වෙන්න නරකයි. අපිට කරන්න තියෙන තියෙන දැනට මේ තියෙන මේ ඇතිරිලි කොට පුතු භාවනා පුතු පාවිච්චි කරලා හොඳට පහසු වාඩි මේ පහසුව ඊට පස්සේ අපි ඌමනාවේ සකස් කරලා දෙනවා හිත ගත දෙකෙන් ගත සකස් කිරීමක් වශයෙන් කරන්න තියෙන තමයි ඉඳගත්තට පස්සේ මුරුදුවට එක වහගෙන තමන්ගේ හිත ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වට යොදවලා බලන්න බලනකොට තමයි තේරෙනවා නම් ඒ දෙපැත්ත සමබර වෙලා තියෙනවා කියලා ඒක එක විදියක වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න කරන උපක්‍රමයක් අනුග්‍රහයක් වෙනවා. ඒ විදිහට සමබර භාවයත් එක්කම හැම මස් පිටුවක්ම ලිහිච්ඡ ස්වරූපයෙන් සාහල්‍ය ස්වරූපයෙන් පවත් ගන්නවා. මොකද හේතුව භාවනා කරනකොට උගෝදනේ වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා භාවනාසනේ සුළු වේලාවකින් හිසකක් වුණොත් අමාරුවටපත් වෙනවා. ඒව නොවීම පිණිස කයට ආදරය දැක්වීමක් වශයෙන්, කායත් එක්ක නිලෙක් ගතියක් දැක්වීමක් වශයෙන්, මුරුදු වීමක් වශයෙන්, මෛත්‍රී කිරීමක් වශයෙන් සහල්යෙන් පවත් ගන්නවා. මේ සහල්යෙන් පවත්නකොට මම ඒක මතක් කරා. හස්පිල්ලක් තදින් වසා ගැනීම, දෙල්ල පිටපස්සේ මස් පිටු දැඩි කර ගැනීම, කොන්දේ මස් දැඩි වීම ස්වභාවයෙන් වෙනවා. ඒ නිසා මේ වගේ ස්ථාන හොඳට පරීක්ෂා කරලා බලන්න අත් දෙක මධ්‍යස්ථ මුරුදු විදියට වැහිලා තියෙනවා. බෙල්ලේ පිටිපස්සේ මස්පිඩු දැඩි දැඩි වෙන්න වෙන්න ආරින්න එපා සහැල්ලු කරගන්න. මේ පිට පිටකොන්ද දිගටම සහැල්ලු කරලා අත පය දැඩි ස්වරූපට ගන්න තු ඉඳගත්තාම මේ බුදු පිළිම දිහා බලනකොට පේනවා ආදර්ශවත් පිටින් ඉඳගත්තු දර්ශී විදිහට යට සම්පූර්ණ ත්‍රිකෝණාකාර ප්‍රදේශයක් පොළොව පැතිරීගෙන අල්ලගෙන තියෙනවා ඉහළටත් තියෙන නිකන් ත්‍රිකෝණාකාර ගතියක් පිරමීඩයක ප්‍රශ්නයක ගතියක්. ඒක තමයි ඉතින් හොඳම වැඩි වේලාවක් ඒක විසීම නඩත්තු කරන්න පුළුවන් ඉරියව්. ඉතින් ඒක නැත්තම් ඒක කිට්ටුවෙන් තනන්න පුළුවන් විදිහට බිනි කරන්න බැරි කෙනෙක් නම් භාවනා ආසනයක නැත්තම් ඇඳකින් තියෙන පුටුවක වාඩි වෙලා යටි කයේ පාසු ආරම්භ දෙන්න ඕනේ. උඩු කය එතකොට කෙලින් තබා ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට කය එකලස් කරගෙන ඒ කයේ තියෙන එකලසයි කයි කියන සහැල්ලුව තමයි අපි ඉස්සල්ලාම කායගත සති කියලා කාග්‍යාසි කයanoගේ සිහිය පවත්වන්න උත්සාහ කරනවා. කීර සියක්ම තමන්ගේ ඉරියව්වට හිතියදලා ඉරියව්වට පහසුකම් සකස් කරලා දෙනවා. හරි පරි ගහලා වාඩි වෙනවා. වාඩි වෙලා ඒ පහසු ඒ සහැල්ලුවට හිතියදලා. මේකට අපි කියනවා කයanoගේ සිහිය කියලා. ඒ විදිහට අපි බලාපොරොත්තු වෙන විදිහට කය අනුවම සීය පිළිටවනවා නම් ඒකෙන් හැංගෙනවා හිත හිතවිලි දිගේ වන්නත් වෙනවා නෙමෙයි. අපි තනාගත හිතවිලි අනාගත සීන සැලසුම් කිරීම නෙවෙයි මේ හිත තියෙන දැන් කයට ඉන්නේ. බාහිරේ අපිව ආමන්ත්‍රණය කරන හෝ අපිට පණිවිඩ සහිත එහෙම නැත්නම් අපිට හිරියර කාරී ශබ්ද බාධාවල් නැති වෙනවා. කියනවනම් හිත හිතෙන්නේ නෑ ඒවා බාහිර දිහාවට යොමු වෙන ගතියක් තියෙනවා. ඉරියව්වේ වේදනාවක් නැති වෙන්න ඕන. නිසා වේදනාව හිතවිලි ශබ්ද කියන මේ ප්‍රධාන තුන නැත්තම් තමයි මේ හිත මේ කයත් එක්ක එකට සමපාත වෙන්නේ. අනේ සමපාත භාවයේ නැත්තම් එක සකස් කරන දිනක යෝගාවචරය විසින් භාවනාල කරන අනුග්‍රහයක් වශයෙන් සරුවත් යනකේ මතක් කරලා තියෙනවා. අනුග්‍රහ කරන්න ඕනේ දිවේ විවේක තැනකට ගිහිල්ලා හොඳට කය පාස් කරලා පාසු වෙන්නලා හිත කයත් එක්ක ඉඳගෙන ඉරියව්වත් එක්ක. ඉතින් මේක අපිට තීව්‍ර කරගන්න ඕන අපි කරන්නේ මම දැන් මෙතන වාඩි වෙලා. මම දැන් මෙතන ඉන්නවා. ආන්නේ විදිහට හිත පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ හිත ඔය කියන එකලසට ඇවිල්ලා කියලා. මම දැන් මෙතන. මේක අපිට කියන්න පුළුවන් සතිය පිළිබඳව ඉස්සලාම හඳුන්වා දෙන හැටි. යම් චිත්තක්ෂණයක අපේ හිත සතිමත් වෙනවා නම් මෙතන දැන් දැන් මෙතන කියන දෙකට එනවා. එතකොට වෙන කෙනෙක් නම් නෙවෙයි හිතන්නේ තමන් නෑ. දැන් මෙතන තමන් නියෝජනය වෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ. මම දැන් මෙතන වාඩිලා. මම දැන් මෙතන ඉන්නවා. අපි උත්සාහ කරලා බලමු මේ විදිහට මට මාත් එක්ක මගේ හිත මගේ කයත් එක්ක සුහදව සමීපව සාදරව මිත්‍ර ස්වරූපයෙන් ආද වෙලා ඉන්න පුළුවන්.